ඒ නිසා ඒ බඳු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ඇහුම්කන් දෙන්න දෙන්න අපේ යන ගමන තව තව පිරිසුදු වෙනවා. ඒ වගේමයි අපේ හිතේ යම්කිසි සැක සංකා තියෙනවා නම් ඒවා දුර වෙලා යනවා. ඒ වගේම අපිට ඉදිරියට කරන්න තියෙන දේ ගැන යම්කිසි නිවැරදි අවබෝධයක් වැටහීමක් එන්න පටන් ගන්නවා. ඒ නිසා සුතමේ ඥානයකින් අපේ අත්දැකීම යම්කිසි උද්දීපනය කර ගැනීමක් අපේ අත්දැකීමට යම් කලෙලියක් ලබා ගැනීමක් ඒ නිසා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම අපි උත්සාහන්ත වෙන්නේ අන්න බඳු බුද්ධ දේශනාවකින් යම් කලෙලියක් ලබා ගන්නයි. ඉතින් මේ බුද්ධ දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ, ඒ කියන්නේ තුන්වෙනි පොතේ. මේ සූත්‍රයට නම දීලා තියෙන්නේ පංචත්තය සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍රය මුල් කරගෙන පූජනීය ලොකු සාමින් වහන්සේ මේ වෙනකොට ධර්ම දේශනා හතරක් පවත්වලා තිනවා. ඉතින් මම අද අදහස් කරනවා යම්කිසි සූත්‍රය පිළිබඳව යම්කිසි සාරාංශයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ අදට નિયમિત කොටස ගැන යම් පමණක විස්තරයක් කරන්න. දැන් මේ පංචත්‍ය සූත්‍රය පටන් ගන්නේ භාගතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවේදී භාගතුන් වහන්සේම භික්ෂුන් වහන්සේලා ආරම් මේ අරබයා භික්ෂුන් වහන්සේලා ආරමුණු කළා බුදුරජාණන් වහන්සේම මාත්‍රකාවක් අරගන්නවා මාත්‍රකාවක් අරගෙන තමයි මේ සූත්‍රය විග්‍රහ කරන්නේ විස්තර කරන්නේ. ඒතකොට විශේෂ සංසිද්ධියක් නිසා නෙමෙයි බුදුරජාණන් වහන්සේම මේ භික්ෂුන් වහන්සේලාගේ හිතේ එහෙමත් නැත්නම් මේ අනාගත මිනිස්සෙයින්ගේ හිතේ උපාසක උපාසිකාවන්ගේ හිතේ අනාගතයේදී හෝ වර්තමානයේදී හෝ ඇති වෙන්න පුළුවන් යම්කිසි සැකසංකා විවිධාකාර දෘෂ්ටීන් බිනහෙලන ආකාරයෙන් ඒ දෘෂ්ටීන්ට මුහුණ දෙන ආකාරයෙන් මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් එකාතකින් මෙම සූත්‍රයයි දීඝනිකායේ එන බ්‍රහ්මජාල සූත්‍රය අතර යම්කිසි සමානකම් පේන්න තියෙනවා. මොකද බ්‍රහ්මජාල සූත්‍රයේදී විවිධාකාර දෘෂ්ටීන් 62ක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරමින් ඒවා බිඳහෙලමින් ඒවැය තියෙන නිස්සාරත්වය අපිට කියලා දෙනවා. ඒ වගේම මේ පංචත්ත්‍ය සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විවිධාකාර දෘෂ්ටීන් කීපයක් ඉස්සරහට අරගෙන ඒවැය තියෙන නිෂ්ඵලත්වය, ඒවැය තියෙන නිස්සාරත්වය අපිට කියලා දෙනවා. එතකොට මෙතන ඇත්තටම මේ සූත්‍රය තුළ ප්‍රධාන වශයෙන් දෘෂ්ටි හතරක් ප්‍රධාන වශයෙන් දෘෂ්ටි පහක් ගැන විස්තර වෙනවා. පළවෙනි දෘෂ්ටි වශයෙන් ගත්තොත් ඒකෙදී විස්තර වෙන්නේ සංඤේ අත්ති අත්තා හෝති අරෝගෝ පරම්මරණ පරම්මරණ යම්කිසි කෙනෙක් මිය ගියාට පස්සේ එයාට ඉතිරි වෙනවා ආත්මයක් ඒ ආත්මය බොහොම නිරෝගී ආත්මයක් ඒකට සංඥාවක් තියෙනවා එතකොට සංඥාවක් සහිත නිරෝගී ආත්ම භාවයක් යම්සේ කෙනෙකුට මරණයෙන් පස්සේ තියෙනවා කියලා ඔන්න එක දෘෂ්ටියක් ඉතින් මරණයෙන් මත්තේ දිගට යන ආත්ම භාවයක් තියෙනවා ඒ ආත්ම භාවය සංඤී නැත්නම් සංඥාවක් සහිතයි එනොන්න එක පිරිසක් කියනවා ඊට පස්සේ තවත් පිරිසක් කියනවා මේ මරණයෙන් පස්සේ යම්කිසි දිගට යන ආත්මීය ස්වභාවයක් තියෙනවා. ඒක අසඤ්ඤී. ඒකට සංඥාවක් නැහැ. ඊට අනුව තවත් පිරිසක් කියනවා. ඊළඟට තවත් පිරිසක් කියනවා මරණයෙන් පස්සේ දිගට පවතින ආත්මීය ස්වභාවයක් තියෙනවා. ඒකට සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. නේව සංඤී න සංඤී. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. කියලා ඔන්න තවත් තුන්වෙනි විකල්පයකුත් ඉදිරිපත් කරනවා. එතකොට මේ දෘෂ්ටීන් තුනම අපිට පේනවා ශාස්ත්‍රත දෘෂ්ටියක් ඇසුරු කරනවා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ දිගට තියෙන ආත්මයක් ගැන මේ දෘෂ්ටි තුනේම හෙළි වෙනවා. ශාස්ත්‍රත දෘෂ්ටියක් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට හතරවෙනිව ඉදිරිපත් වෙනවා සතෝවාපන සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. කියන ඔන්න ඉන්නා වූ තියෙන්නා වූ සිටින්නා වූ සත්වයෙකුගේ උච්ඡේදයක් මරණින් පසු විනාශයක් මරණින් පසු නැතිවීමක් අතුරුදහන් වීමක් පූර්ණ වශයෙන්ම අවසන් වීමක් ඔන්න කෙනෙක් පනවනවා ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කලින් කියපු තුනම ශාස්ත්‍රත දෘෂ්ටි දැන් ඔන්න උච්ඡේද දෘෂ්ටියක් පනවනවා ඊළඟ තවත් කෙනෙක් ditta ධම්ම නිබ්බාණං කියලා ඔන්න මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් නිවනක් ගැන තවත් අත්දැකීමක් නැත්නම් දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා. මෙම දෘෂ්ටියත් නිවන ගැන කිව්වට මෙතනත් හිතාගන්න තියෙන මේ අනිත් විවිධාකාර මතදරන අය ඉදිරිපත් කරපු හිතින් හදාගත්ත දෘෂ්ටියගත වෙච්ච නිවීමක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ භාගතුන් වහන්සේ දේශනා කරන සැබෑ නිවීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ ditta ධම්ම නිබ්බාණං කියලා මේ වෙනත් සත්වයකගේ නිවීමක් සම්බන්ධයෙන් තමයි මෙතන කතා කරන්නේ. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ හකුලුවලා පෙන්නනවා දෘෂ්ටි පහක්. පළවෙනි දෘෂ්ටියේදී කියන්නේ මරණයෙන් පස්සේ සංඥාවක් සහිත ආත්මයක් තියෙනවා කියලා. දෙවෙනි දෘෂ්ටියේදී කියනවා මරණයෙන් පස්සේ සංඥාවක් රහිත ආත්මයක් තියෙනවා කියලා. තුන්වෙනි එකේදී කියනවා සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති ආත්මයක් තියෙනවා කියලා. හතරවෙනි එකේදී කියනවා මරණයෙන් පස්සේ මොකක්වත් නැහැ මේ හිටපු සත්වයා සම්පූර්ණයෙන්ම මරණයෙන් පස්සේ උච්ඡේදයටපත් වෙනවා වෙනසීමට විනාශ වීමකටපත් වෙනවා කියලා. ඉතින් එතකොට මේ බඳු දෘෂ්ටි ගැන අපි ටිකක් හිතලා බලනකොට ඉතින් මේවා සාමාන්‍ය දිනදා මේ කටයුතු කරන අමුදරුවන් රකින විවිධාකාර දේවල් දොරවල් වල වැඩ වල නිරත වෙන සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ ඉතින් මේවා ගැන එච්චර දේවල් පහළ වෙන්නේ නැහැ මොකද ඊට වඩා ගොරෝසු මට්ටමේ ප්‍රශ්න මේ මිනිස්සුන්ගේ හිතවල තියෙනවා. එදා වේලා සරි කරගන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද අද කාලේ හැදෙනම් මේ කොරෝනා වසංගතයෙන් මිදෙන්නේ කොහොමද මේ වගේ নানা ප්‍රකාර මේ එදිනදා ජීවිතයේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගේ හිතවල ඉතින් මේ බඳු දෘෂ්ටීන් පහළ වෙන්න තියෙන ඉඩකඩ හුඟක් අඩුයි මොකද ඒ හිත් හුඟක් වැඩ කරන්නේ සාමාන්‍ය රළු ඕලාරික මේ එදිනදා ජීවිතයේ කටයුතුත් එක්ක එතකොට තියෙන්නේ තින් ගෙවල් දොරවල් හදාගන්න හැටි, අමුදරුවන් රකින්න හැටි, රැකී රස්සාවල් හොයාගන්න හැටි, ඒවා උසස් වීම ලබන හැටි. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නමුත් ඇතම් කෙනෙක් ඉන්නවා ඒවා සියල්ලෙන්ම බැහැර වෙලා ශ්‍රමණ ජීවිතයක් ගත කරනවා නැත්නම් සංന്യാසී ජීවිතයක් ගත කරනවා, තවුස් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒගොල්ලෝ අර සාමාන්‍ය කාමභෝගී ජීවිතයෙන් අයින් වෙලා තමයි කාලය ගත කරන්නේ. එතකොට අන්න ඒගොල්ලන්ට යම්සි කාල පරිච්ඡේදයක් ලැබෙනවා. මේ යම්කිසි මනසින් විවිධාකාර දේවල් ගැන හොඳ පරිකල්පනයක යෙදෙන්න. අනේ බඳු අයගේ හිතවල ඒ අය මුලින්ම අපි හිතමු ඔන්න හිතේ සමාධියක් දිනු කරගන්නවා. ඒ හිතේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා. ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන පුළුවන් යම් යම් ශක්තියින් නැත්නම් යම් යම් හැකියාවන් දිනු කරගන්නවා. ඉතින් ඒ බඳු යම් යම් හැකියාවන් ආධ්‍යාත්මික හැකියාවන් දිනු කරගත්ත ඇතම් කෙනෙක් තමන්ගේ ශක්ති පමණින් මේ අතීත භව පිළිබඳව විමසලා අනාගතය ගැන යම්කිසි දැක්මක් ඇති කරගෙන ඉතින් විවිධාකාර මත පළ කරනවා. ඉතින් ඒ නිසා එකාතකින් බැලුවාම මේ බඳු දෘෂ්ටි ඇති වෙන්නේ අන්න ඒ වගේ මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච ආධ්‍යාත්මික දේවල් ගැන ලොකු විමසීමක් කරන ඒවා ගැන හිතන මනසින් පරිකල්පනය කරන පිරිස් තුළ තමයි මේ වගේ බොහොම සූක්ෂම අන්දමේ දෘෂ්ටි පහළ වෙනවා. ඉතින් ඒකාතකින් ඛේදවාචකයක් කියන්න පුළුවන් මොකද ආධ්‍යාත්මික දියුණුවකට නැඹුරු වෙච්ච පිරිසකගෙත් හිතවල මේ වගේ දෘෂ්ටි පහළ වීම ඒකාතකින් ඉතින් ඒ අයට සිදුවෙන ලොකු හානියක් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසායි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ ලෝකයේ එදත් අදත් තියෙන මේ නානාවිද දෘෂ්ටීන් බැහැර කරන ඒ දෘෂ්ටීන්ගෙන් මේ මිනිස්සෙයින් නිදහස් කරන ඒ දෘෂ්ටීන්ගෙන් මේ හිත නිදහස් කරන මාර්ගයක් පනවන්නේ නැත්නම් මාර්ගයක් කියලා දෙන්නේ. ඒ නිසා කෙනෙක් මනක් භාවනාවක් වඩනකොට මේ දෘෂ්ටි වලින් හිත නිදහස් වීමක් සිදු වෙනවද? එහෙම නැත්නම් තව තව මේ හිත දෘෂ්ටිගත වෙනවද? දෘෂ්ටිවල බැස ගන්නවද? කියන එක ගැන අපි ටිකක් විමසලා බලන්න වටිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෘෂ්ටිගත වීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ හිත දෘෂ්ටි වලින් නිදහස් කර ගැනීමක්. විවිධාකාර දික්ටි වලින් දෘෂ්ටි වලින් නිදහස් කර ගැනීමක්. ඒ නිසා මිච්ඡා දික්ටි වශයෙන් විවිධාකාර දෘෂ්ටි ඉදිරිපත් කරලා තියෙනවා. සරලව කියනවා නම් මෙලවක් තියෙනවා, මෙලවක් නැත, පරලොවක් නැත, මව් කෙනෙක් නැත, පිය කෙනෙක් නැත, කළ දේහි විපාක නැත මේ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා එදා කාලේ තිබුණ බොහෝම ව්‍යසනකාරී බොහෝම අහිතකර මිත්‍යා දෘෂ්ටි පෙන්නනවා. ඒ වගේම කරපු කියපු දේවල් වල විපාක නැති බව කිසිම කර්මයක විපාකයක් නැති බව මේ ආදී වශයෙන් තියෙන ඒ අකිරියවාදී ආදී විවිධාකාර හානිකර නාස්තිකර දෘෂ්ටීන් එදා සමාජයේ අදත් දකින්න ලැබෙනවා. ඉතින් එතකොට මේ බඳු බොහෝම අහිතකර දෘෂ්ටි වලින් අපේ හිත මුදවා ගැනීම කියන එකත් අතිශය වටිනා වූ දෙයක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට මුලින්ම කම්මස්සගත සම්මා දිට්ඨියක් ගැන කතා කරනවා. ඒ කියන්නේ කර්මය කර්මඵලය අදහන හොඳ දෙයක් කරොත් ඔන්න හොඳ විපාකයක් ලැබෙනවා. නරක දෙයක් කරොත් නරක විපාකයක් ලැබෙනවා කියලා මේ කර්මය කර්මඵලය අදහන ඒ අපි කතා කරන කම්මස්ස කතා සම්මාදිට්ඨිය පනවනවා මුලින්ම. ඉතින් එතනදි කියනවා ඔන්න මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා, මව් කෙනෙක් ඉන්නවා, පිය කෙනෙක් ඉන්නවා, කරපු දේහි නැත්තම් දුන් දේහි විපාක තියෙනවා. මේ ආදී වශයෙන් ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය පනවනවා. ඉතින් අපිට එතකොට මුලින්ම මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. එහෙමත් නැත්නම් ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපිට එකපාරටම බෑ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන කතා කරන්න. අපිට මුලින්ම ඒ බුදුරජාන් වහන්සේ පෙන්නන කම්මස්ස කතා සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියේ පිහිටන්න අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට අපි සත්පුරුෂයන් බවට පත් වෙනවා. අපි කර්මයේ කර්මයේ ඵලය අදහන පිරිසක් බවට පත් වෙනවා. අපි කරන කියන දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙච්ච වග කියන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් සීලයක් අනුගමනය කරන සීලයක් රකින කය වචනය හික්මවන්න උත්සාහවත් වෙච්ච කය වචනයෙන් Tamanටත් අනුන්ටත් වැරැද්දක් නොකරන පිරිසක් වෙන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා. ඉතින් මේක ලොකු පිම්මක් අපේ ජීවිතවල. මොකද අපි මේ පැත්තට එන්නේ නැතුව අර කලින් මතක් කරපු ඒ අකිරියවාදය, අහේතුකවාදය ආදී මේ බොහෝම නාස්තික දෘෂ්ටීන් වල, මිත්‍යා දෘෂ්ටීන් වල එල්බගෙන හිටියොත් එහෙම අපේ අතින් සිද්ධ වෙන පව් ප්‍රමාණය මෙතකයි කියන්න බෑ. සතුම් මරලා හොරකම් කරලා මේ විදිහට নানা ප්‍රකාර වැරදි වල යෙදෙමින් අපි ඒවැ විපාක අපිට එන්නේ නැහැ කියමින් විවිධාකාර වැරදි දෘෂ්ටි වල පැටලිලා අපි අපේ ජීවිත විනාශ කරගන්නවා. ඉතින් ඒ නිසා ලොකු පියවරක් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඒ අනෙකුත් විවිධාකාර බාහිර මිත්‍යා දෘෂ්ටීන්ගෙන් ඉවත් වෙලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන සම්මාදිට්ඨියේ ලෞකික පැත්ත සමාදන් වීම, කම්මස්සකතා සම්මාදිට්ඨිය සමාදන් වීමත් අපේ ජීවිතවල ලොකු වෙනසක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ කියනවා ලෞකිකයි, පුණ්‍ය භාගියයි, ඒ කියන්නේ පින් පැත්තේ තියෙනවා. ඒ වගේමයි ආශ්‍රව සහිතයි. මොකද කාම කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, සත්පුරුෂයෙක් ඉන්නවා. ඉතින් සත්පුරුෂයා මේ මම දැන් සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඉස්සර හිටිය මම නෙමෙයි දැන් ඉන්නේ මම ටිකක් හොඳ මිනිහෙක් වෙලා, හොඳ මිනිසෙක් වෙලා. ඉතින් ඒකත් ලොකු ජීවිතේ පරිවර්තනයක් ඇති කරනවා. ඉස්සර හොරකම් කළා, ඉස්සර කාමයේ වරදවා හැසිරුණා, බොරු කිව්වා, කේලම් කිව්වා, රහමෙර පානය කරා මේ විදිහට විවිධාකාර නරක දේවල් මම කළා ඔන්න මම දැන් ඒවයින් සියල්ල අයින් වෙලා මම දැන් කර්මය කර්මඵලය අදහන සත්පුරුෂයෙක් වෙන්න ලොකු වෑයමක් දරනවා අවංක උත්සාහයක් දරනවා අවංකව සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා කියලා අන්න කෙනෙක්ගේ මේ ජීවිත පරිවර්තනය ලොකු ගමනකට ඉස්සරහට අපිව අරගෙන යනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ටික ටික අපිව තව තව ගැඹුරු සම්මාදිට්ඨියක් කරා අරගෙන යනවා. ඒ අරගෙන යන මාර්ගයේදී අපිට කියලා දෙනවා මෙතන තියෙන්නේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නෙමෙයි මෙතන එක්කෝ ස්කන්ධ පහක එකතුවක් මෙතන තියෙන්නේ ආයතන 12ක එකතුවක් තියෙන්නේ මෙතන තියෙන ධාතුන්ගේ ස්වභාවයක් මේ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ ඒ අපේ අත්දැකීම විවිධ විග්‍රහ ඉදිරිපත් කරමින් හොඳට කියලා දෙනවා. ඉතින් අපි ඒකට කන් යොමනවා, ඒ ගැන යම් සැලකිල්ලක් දක්වනවා. ඉතින් අපිට යම් කෙසේ වැටහීමක්, එහෙමත් නැත්නම් සුතමේ ඥානයක් වශයෙන් අපිට තේරෙන්න පටන් ගත්තාම මේ බුදුරජාන් වහන්සේ කියන දේ ඇත්තක් තියෙනවා. මට තාම නම් හරියට මේක තේරෙන්නේ නැහැ. හැබැයි මේ කියන දේ ඇත්ත. මේ කර්මයේ කර්මඵලය තියෙනවා. හොඳ දෙයක් කරාම හොඳ විපාක ලැබෙනවා. නරක දෙයක් කරාම නරක විපාක ලැබෙනවා. කියලා ටිකක් ඒ අපන්නක ප්‍රතිපදාවක පිහිටලා අවිරුද්ධ ප්‍රතිපදාවක පිහිටලා කෙනෙක් උත්සාහවන්ත වෙනවා තමන්ගේ මේ සත්පුරුෂ ජීවිතය තව ටිකක් දියුණු කරගන්න. එයා ඔන්න භාවනාවකටත් නැඹුරු වෙනවා. එයා උත්සාහන්ත වෙනවා තමන්ගේ හිතේ සිහිය දියුණු කරන්න, සතිය දියුණු කරන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙම්බඳු සිහිය දිනු කරන්න සතිය දිනු කරන්න උත්සාහන්ත වෙන කෙනාට තමයි ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය සතිපට්ඨාන මාර්ගයේ විවෘත වෙන්නේ. එයා එතකොට තේරුම් ගන්නවා මේ අතීතය මුල් කරගෙන විවිධාකාර දේවල් කල්පනා කර කර කල්පනා කර කර හිටියා කියලා මට ඒකෙන් වෙන ලොකු ශාන්තියක් නැහැ. සමහරවිට මගේ අතින් විවිධාකාර වැරදි අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. ඒවා ගැනම මම කල්පනා කර කර පසුතැවීමෙන් හිටියොත් මම තව තව කෙලෙස් වඩා ගන්නවා. තව තව මම පසු බහිනවා. ඒ නිසා අතීතයෙන් හිත මුදව ගන්න එයා උත්සාහවන්ත වෙනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන්ුත් নানা ප්‍රකාර දේවල් කල්පනා කරන්න ගියොත් අනාගතයේ මොනවා වෙයිද කියලා නැත්නම් අනාගත භවයේදී මොනවා වෙයිද කියලා දිගට දිගට කල්පනා කරන්න ගියොත් ලොකු අවිනිශ්චිත භාවයකට අසීරුතාවයකට වික්ෂිප්ත භාවයකට මේ හිතපත් වෙනවා. ඒ නිසා එයා මේ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවා ගන්න යම් ප්‍රයත්නයක් දරනවා. ඒ සඳහා උපක්‍රමශීලී වෙනවා. ඒ සඳහා විවිධාකාර උපක්‍රමය අනුගමනය කරනවා. වර්තමානයේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. අතීතයට අනාගතයට අදින හිත නැවත නැවත ගෙනල්ලා වර්තමානයේ පවත්වමින් හිත හික්මවන්න උත්සාහන්ත වෙනවා. නමුත් මේ බඳු දැක්මක් එදා අතීතයේදී ඒ හිටිය අන්‍ය ලබ්ධික බ්‍රාහ්මණීන් තුර නැත්නම් ඒ අන්‍ය ලබ්ධික වෙනත් දාර්ශනිකයන් තුල තිබිලා නැහැ. ඒ අය විවිධාකාර අතීතය සම්බන්ධ දේවල් කියනවා. කතා කරනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන්ුත් විවිධාකාර මතවාද ඉදිරිපත් කරනවා. ඉතින් අන්න ඒ අතීතයත් අනාගතයත් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු මතවාද අතුරින් විශේෂයෙන්ම අනාගතය ගැන කියවෙන මතවාද පහක් තමයි මේ සූත්‍රයට පාදක වෙලා තියෙන්නේ. මේ සූත්‍රයට මුල් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අය හිතාගෙන ඉන්නවා ඇතම් පිරිසක් මෙතන ආත්මයක් තියෙනවා කියලා. මෙතන පුජ්‍යලේ පුජ්‍යල භාවයක් සත්වයක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අන්න ඒ සත්වයාට මරණින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඒගොල්ලෝ විවිධ මත ඉදිරිපත් කරනවා. ඉතින් යම් පිරිසක් කියනවා ඒ තනත්තා දිගට පවතිනවා එයාගේ ඒ ආත්මය දිගට පවතිනවා. බොහොම නිරෝගීව ඒ ආත්මය තියෙනවා. ඒ ආත්මය සංඥාවක් සහිතයි. තවත් පිරිසක් කියනවා සංඥාවක් රහිතයි. තවත් පිරිසක් කියනවා ඒ ආත්මයට සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඒකෙම සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත තවත් පිරිසක් කියනවා මේ සත්වයා මැරුණාම එතනින් ඉවරයි. එතනින් අවසానයි විනාශයි කියලා උච්ඡේදයක් පනවනවා. ඉතින් මේ විදිහට මේ අතීතය අනාගතය ගැන කල්පනා කිරීම. එකාතකින් කාලය කා දැමීමක් එහෙම නැත්නම් එකාතකින් තව තව පැටලීමක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් සබ්බාසව සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේ අතීතය සම්බන්ධයෙන් කෙනෙකුට හිතන්න පුළුවන්. මම අතීතයේ හිටියද මම අතීතයේ හිටියේ නැද්ද මම අතීතයේ මොනවද කළේ මම මොන විදිහටද හිටියේ ඒ අතීත භවයට මොන ඊට කලින් ආත්ම භවයේ කොහේ ඉඳලාද ආවේ මේ විදිහට අතීත ආත්ම භාවයක් ගැන එතනට කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් ආරෝපණය කරගෙන කෙනෙකුට හිතන්න පුළුවන්. ඒ වගේමයි අනාගතය ගැන. අනාගතේ මම ඉඳීවිද අනාගතේ මම කවුරු වේවිද අනාගතේ මම මොන මොන වගේ තැනක උපදීවිද මොන මොන සැප සම්පත් දුක් දුම්නස් ලබයිද ඒ අනාගත භවයෙන් පස්සේ ඊළඟ භවයට කොයි විදිහට උපතක් ලබයිද මේ විදිහට අර දිගට යන ආත්මයක් ආරෝපණය කරගෙන මේ සම්පූර්ණ පරිකල්පනාවට කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් මමෙක් ඈඳගෙන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේමයි වර්තමානය ගැනත් වර්තමානයේ මම ඉන්නවද මට දැන් කොහොමද මම අනාගතේ ඉඳීවිද මේ මට දැන් දැනෙන දැනෙන්නේ කොහොමද මේ ආදී වශයෙන් මේ වර්තමානය අල්ලගෙන මම ඉන්නවද මම නැද්ද මේ ආදී වශයෙන් වර්තමානයේ කෙනෙක් ඉන්නවා වර්තමානයේ පුජ්‍යලයක් ඉන්නවා වර්තමානයේ සත්වයක් ඉන්නවා වර්තමානයේ මමෙක් ඉන්නවා කියලා හිතාගෙන මමත්වයක් ඇති කරගෙන වර්තමානය ගැනත් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන කල්පනා හරහා තමයි ඇත්තටම මේ දෘෂ්ටිගත වීම සිද්ධ වෙන්නේ. මොකද එතන පුජ්‍යල භාවයක් ආරෝපණය කරගෙන සත්‍යයේ පුජ්‍යලයේ මේ කතාව ඇතුළට රිංගවගෙන ඉතින් එහෙම තමයි එයා කල්පනා කරන්නේ. එහෙම තමයි එයා හිතන්නේ. ඉතින් මේ හිතීම එයා කාලයක් කරන්න කරන්න මේ හිතන රටාවකට එයාගේ හිත හුරු වෙනවා. ඒ කියන්නේ ඒ රටාවේ හිත හුරු වෙන්න හුරු වෙන්න එයාගේ හිත ඔන්න දෘෂ්ටිගත වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මෙහෙම කරන කල්පනාවන් මෙහෙම කරන සිතුවිලි පහල කිරීම අන්තිමට ඉවර වෙන්නේ දෘෂ්ටිකාන්තාරයකින්, දෘෂ්ටි වනාන්තරයකින්, දෘෂ්ටි ගහණයකින්. ඒ දෘෂ්ටි කාන්තාරයේ දෘෂ්ටි වනාන්තරයේ මේ තැනත්තා අතරමං වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එකාතකින් අපිට යම් යම් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ අනතුරු අංගවලා තියෙනවා මේ දෘෂ්ටිගත වීමේ තියෙන භයානකකම. දෘෂ්ටි වැළඳ ගැනීමේ තියෙන භයානකකම. කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර කාලය ගත කිරීම තුළ තියෙන භයානකත්වය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් කිසි දෙයක් දන්නේ නැති ඒ අන්‍යලබ්ධික යම් යම් බ්‍රාහ්මණයින් කතා කරපු මේ දෘෂ්ටි කීපය තමයි අතරම මේ දෘෂ්ටි කීපයක් විතරයි මේ පංචත්ත්‍ය සූත්‍රයේදී තින් කතා කරගෙන යන්නේ. ඉතින් මේ සූත්‍රයටම දැන් අපි තව පොඩ්ඩක් යොමු වුණොත් තින් මේ පළවෙනි දෘෂ්ටියේදී ඉතින් එයා කතා කරන්නේ ඒගොල්ලෝ පෙන්වන්නේ ඔන්න ඉන්නවා මරණයෙන් පස්සේ ආත්මයක් තියෙනවා ඒ ආත්මයට සංඥාවක් තියෙනවා. ඒ සංඥා සහිත ආත්මය රූපී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යාට රූපයක් තියෙනවා. සංඥා සහිතයි රූපී ආත්මයක් තියෙන්නේ. ඒ වගේමයි තවත් පිරිසක් කියනවා නෑ නෑ. ඒ සංඥා සහිතයි හැබැයි යාට රූපයක් නෑ. ඒ ආත්මෙට රූපයක් නෑ. තවත් පිරිසක් කියනවා නෑ එහෙමත් නෙමෙයි. මෙයාට රූපයක් තියෙන්නත් තියෙන්නත් පුළුවන් රූපීත් වෙනවා ඒක අරූපීත් වෙනවා. ඒක නිකන් දෙපැත්තටම තියෙනවා. ඒ කියන්නේ රූපයකුත් තියෙනවා අරූපයකුත් තියෙනවා. රූපයත් සහිතයි අරූපයකුත් සහිතයි. කියලා ඔන්න එහෙම ආත්මයක්. සංඥාවක් සහිතයි. තවත් කෙනෙක් කියනවා නෑ එහෙමත් නෙමෙයි සංඥාවක් සහිතයි. හැබැයි ඒ ආත්මය රූපීත් නොවේ අරූපීත් නොවේ. ඔන්න තවත් කෙනෙක් කියනවා. තවත් පිරිසක් කියනවා සංඥාවක් සහිතයි. එතන තියෙන එකම සංඥාවයි. ඒකත්ව සංඥා. තවත් පිරිසක් කියනවා නෑ එක සංඥාවක් නෙමෙයි එතන විවිධ සංඥා තියෙනවා. නානත්තු සංඤී. තවත් කෙනෙක් කියනවා ඒක සංඥාවක් සහිතයි ඒක තියෙන්නේ බොහොම පරිත්‍ත සංඥාවක්. බොහොම සුළු සංඥාවක් ඒ ආත්මයේ තියෙන්නේ. තවත් පිරිසක් කියනවා නෑ එහෙම නෙමෙයි. එතන තියෙන බොහොම අප්‍රමාණ වූ සංඥාවක් තියෙනවා. හත්පස පැතිරිච්ච සංඥාවක් ඒ ආත්මයට තියෙනවා. ඉතින් මේ විදිහට මේ අනාගත භවයකදී දිගට පවතින ආත්මයක තියෙන සංඥාවේ ස්වභාවය ගැන ඉතින් මේ මහාන බමුණන් ඔවුනොවුන් හා වාද කරනවා. ඉතින් මේ විදිහට කල්පනා කරන ඒ අයගේ ඇතම් කෙනෙක් මේ විඥානයක් තේරුම් අරගෙන නැත්නම් විඥානයක් ගැන කතා කරනවා. ඉතින් මේක මේ සූත්‍රය සඳහන් වෙන විඥාන කසිනයක් කියලා. කෙසේ නමුත් එතන අපිට හිතා ගන්න පුළුවන් විඥානංචායතනය කියලා. ඒ කියන්නේ අරූප ධානවලදී හම්බෙන විඥානංචායතනයක් ඒගොල්ලෝ ඇතම් කෙනෙක් ලොකු කරගෙන ඇතම් කෙනෙක් ඒක මූලික කරගෙන අනේ බඳු සුද්ධ වූ ආත්මයක් සුද්ධ වූ විඥානංචායතනය ඇසුරු කරන සංඥා සහිත ආත්මයක් අනේ තවත් කෙනෙක් කියනවා තවත් කෙනෙක් ඒකත් එහාට ගිහිල්ලා ඊටත් වඩා හොඳයි කියලා කියන ආකින්චඤ්ඤායතනය කියන තවත් ආත්ම භාවයක් ඔන්න තවත් කෙනෙක් පනවනවා ඉතින් මේ විදිහට බලකොහාම ඇත්තරම දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් ඒ කිං කුසල ගවේෂීව හැසිරෙන කාලෙදී දැන් බුදුරජාණන් වහන්සේට හම්බෙච්ච ඒ ආලාර කාලාම කියන තවුසා. එයා එකවත්තකින් බැලුවාම මේ විඥානංචායතනය ආත්මය කරගෙන ඒක හොඳයි කියලා හිතාගෙන ඒකේ බැසගත්ත කෙනෙක්. ඒ වගේම තවත් උද්දකරාම පුත්ත කියන ඊළඟට හම්බෙච්ච තැනැත්තා එයා ආකින්චඤ්ඤායතනය සමා වෙන්න මේ නේව සංඥා නා සංඥායතනෙ ඉස්සරහින් තියාගත්ත කෙනෙක්. අර කලින් එක්කන ආකින්චඤ්ඤායතනෙ ඉස්සරහින් තියාගත්ත කෙනෙක්. ඉතින් මේ විදිහට එදා කාලයේදී විවිධාකාර මේ සංඥා ස්වභාවයන් ඉස්සරහින් තියාගෙන ඒවා ගැන උදම්මනමින් ඒක තමයි සත්‍ය කියලා හිතාගෙන අනිකුත් සියල්ල බොරු කියලා හිතාගෙන ඒ මත දෘෂ්ටිගත වෙච්ච පිරිස් සෑහෙන ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ මේ අනාගත භවයේදී සංඥාවක් සහිතයි කියලා මේ පනවන සියල්ලම බුදුරජාණන් වහන්සේ කියන සංකතයි ඕලාරිකයි. මේවා වෙන හේතුන් නිසා හටගත්තු දේවල්. මේවා මේ හිතින් විවිධ අන්දමින් සකස් කරපු දේවල්. මේවා තියෙන ගොරෝසු ස්වභාවයක්. හැබැයි මම, ඒ කියන්නේ මේ භාගතුන් වහන්සේ මේ සංස්කාරයන්ගේ Nirodhayak. සංස්කාරයන්ගේ රූප සමයක්. සංස්කාරයන්ගේ සංසිනීමක් මම තේරුම් අරන් තියෙනවා. මම දැනගෙන තියෙනවා. මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ නිසා මේ සියලු සංස්කාරයන්ගෙන් නිස්සරණයක්, සියලු සංස්කාරයන්ගෙන් අත මිදීමක්, සංස්කාර සමනයක් දැනගෙන මම මේ අර කලින් සඳහන් කරපු සියලුම දෘෂ්ටීන්ගෙන් හිත නිදහස් කරගත්තා. කියන ඔන්න බුදුරජාන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ කුමක් හෝ සංඥාවක් සහිත අනාගත භවයක් ගැන එදා හෝ මෙදා හෝ අනාගතයේදී හෝ යම්සි කෙනෙක් මේ විදිහේ අනාගත ආත්ම භාවයක් පනවනවා නම් එහෙම නැත්නම් අනාගත ආත්මයක් සහිත ස්වභාවයක් පනවනවා නම් ඉතින් ඒකට පිළිතුරක් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දීලා තියෙනවා. ඉතින් ඒ කිසිම තැනක දිගට පවතින ආත්මීය ස්වභාවයක් ඒ සාස්වත ස්වභාවයක් තියෙනවා කියනව වෙනුවට ඒ සියල්ලම සංකතයි. ඒ සියල්ලම මේ හේතුන් නිසා හට අරගෙන තියෙන්නේ. මේවා මේ හිතින් හදාගෙනයි තියෙන්නේ. මෙතන කල්පිතයක් තියෙන්නේ, පරිකල්පනයක් තියෙන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ ඒ ස්වභාවය තේරුම් ගන්නවා. මේවා මේ හිතින් හදාගත්ත දේවල්. හිත අනුව හිතාගත්ත දේවල්. මේවා මඤ්ඤණාවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ ඒක විනිවිද දකින ගතියක්. විනිවිද බලන ස්වභාවයක්. එතකොට මේ සූත්‍රය තුළ දකින්න ලැබෙනවා. ඊට පස්සේ ඔන්න තවත් මේ බ්‍රාහ්මණය ඉදිරිපත් කරනවා තවත් මතයක්. ඒ තමයි අර කියපු දෙයම ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ දැන් තව කෙනෙක් මේ සංඥා පිළිබඳව එච්චර කැමැත්තක් නැහැ. ඒගොල්ලන්ට මේ සංඥාව වදයක් වෙලා. සංඥාව ඒගොල්ලන්ට රෝගයක්. සංඥා රෝගං සංඥා ගණ්ඩං සංඥා සල්ලං කියලා ඒගොල්ලෝ මේ සංඥාව පිටු දකිනවා සංඥාව ගැන කිසි කැමැත්තක් ඒගොල්ලන්ගේ හිතේ නැහැ සංඥාව පුළුවන් තරම් දුරවන් කරන්න සංඥාවන්ගෙන් සංඥා හිතින් බැහැර කරන්න සංඥාවන්ගෙන් හිත නිදහස් කරන්න නැත්නම් සංඥා වළක්වන්න ඒ සංඥා කෙරෙහි යම්කිසි द्वේෂයකින් ඇතම් පිරිසක් කටයුතු කරනවා. ඒගොල්ලෝ ආවඩන්නේ නැත්නම් ඒගොල්ලෝ කැමති වෙන්නේ අසඤ්ඤී සත්වයකට, තත්වයකට. සංඥාවන්ගෙන් තොර තත්වයකට තමයි ඒගොල්ලෝ කැමති වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පනවනවා මේ මිය ගියාට පස්සේ ආත්ම භාවය පත් වෙන්නේ අසඤ්ඤී තත්වයකට කියලා ඔන්න ඒගොල්ලෝ කියනවා. මේ තවත් දෘෂ්ටියක්. තවත් මිත්‍යා දෘෂ්ටියක්. ඒගොල්ලෝ කියනවා මේක සංඥාව කියන්නේ රෝගයක්, සංඥාව කියන්නේ gaduwak, gediyak, විස gaduwak. සංඥාව කියන්නේ උලක්. ඉතින් බඳු තත්වයක් තියෙන්න බෑ මේ ආත්මයට. <clears throat> මේ ආත්මයපත් වෙන්නේ ඊට වඩා සංඥාවකින් තොර වෙච්ච ස්වභාවයකට. ඒක අසංඤී තත්වයක් කියලා ඔන්න ඒගොල්ලෝ කියනවා. ඉතින් මේ අසංඤී තත්වය ගැනත් ඒගොල්ලෝ විවිධ මත. ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර තව තව මත තියෙනවා. ඇතැම් පිරිසක් කියනවා මේ අසංඤී තත්වයේ රූපයක් තියෙනවා. කියලා ඔන්න රූපී අසංඤී තත්වයක් කියනවා ඇතැම් පිරිසක්. තවත් පිරිසක් කියනවා නෑ එහෙම නෙමෙයි. මේ අසංඤී තත්වය අරූපී. කියලා ඔන්න තව පිරිසක් කියනවා. තවත් පිරිසක් කියනවා නෑ එහෙමත් නෙමෙයි මේක රූපීත්වන අරූපීත්වන තත්වයක් තමයි මේ අසඤ්ඤී තත්වයේ තියෙන්නේ. තවත් වෙනසක් ඒකත් බැහැර කළා. ඒගොල්ලෝ කියනවා නේව රූපී න අරූපී. ඒකේ රූපත් නැහැ අරූපත් නැහැ. මෙන්න මේ අසඤ්ඤී තත්වය තුල කියලා ඉතින් තව පිරිසක් මේක පනවනවා. ඉතින් මේකටත් හොඳ උත්තරයක් බුදුරජාන් වහන්සේ දෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා මේ විඥාණය කියන එක. අපි දන්නවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියලා. මේ විඤ්ඤාණස්කන්ධය බැලුවොත් එයාගේ ස්වභාවය තමයි එක්ක රූපයක් ඇසුරු කරනවා, එක්ක වේදනාවක් ඇසුරු කරනවා, එක්ක සංඥාවක් ඇසුරු කරනවා, එක්ක සංස්කාරයක් ඇසුරු කරනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර ඇසුරු කරමින් ඒවා උපාදාන කරමින් ඒවා මත ගොඩනැගෙන ගතියක් තමයි සාමාන්‍ය විඥානයක තියෙන්නේ. ඉතින් අර தත්වයකදී එබඳු හැකියාවක් නැහැ. ඒ නිසා මේ කියන දේවල් බැහැර කරන්න පුළුවන් පදනමක් මෙන්න මේ තර්කය මත ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ අසඤ්ඤී తত্ত্বයක් බැහැර කරනවා. මොකද ඒකත් ඇවිල්ලා මේ හිතින් හදාගත් එකක්. ඒකත් ඇවිල්ලා සංකතයක්. ඒකත් ඇවිල්ලා සකස් කරන ලද්දක්. හිතින් හිතලා සමාධි වඩලා එහෙම නැත්නම් සංඥා යටපත් කළා මේ කුමක් හෝ යම්කසේ හේතුන් හරහා සකස් කළා හදාගත තත්වයක් තමයි මේ අසඤ්ඤී තත්වයක් කියලා බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ අසං මේ අසඤ්ඤී තත්වයකිනුත් කියන්නේ සංඥා රහිත තත්වයකිනුත් අන්න බුදුරජාන් වහන්සේ නිදහස් වුණා බුදුරජාන් වහන්සේ ඒකත් විනිවිද දැක්කා ඒකත් ඉබඳුයේ සංස්කාරයන්ගෙත් නිස්සරණයක් භාගතුන් වහන්සේ අවබෝධ කරා ඒ අසඤ්ඤී තත්වයක් විනිවිද දැක්ක නැත්නම් ඒ අසඤ්ඤී තත්වයක් අභිබවා තමන්ගේ නුවණ දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේට හැකි වුණා. ඒ වගේම ඒ සියලු සංස්කාරයන්ගේ සමනයක්, රූප සමයක්, සංස්කාර නිරෝධයක් ප්‍රත්‍යක්ෂ කරගන්න සමන් වහන්සේට හැකියාව ලැබුණා. ඒ නිසා මේ ප්‍රකාශ කරන මේ අසඤ්ඤී තත්වයක් බැහැර කළා කියලා අන්න බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේගේ දර්ශනය ටිකක් පිරිසුදු කරලා පෙන්නනවා අපිට. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී පිරිසුදු කරලා පෙන්නනවා අර දිගට පවතින ආත්මයක් තියෙනවා ඒක සංඤී ආත්මයක් සංඥාවක් සහිත ආත්මයක් කියන එකත් බුදුරජාන් වහන්සේ කියනවා ඒකත් මේ සංකතයක් ඒකත් මේ හිතින් හදාගත් එකක් ඒකත් හිතින් හැඩවැඩ දාලා සංස්කරණය කළා ෘචි අර්ජකම් අනුව හදාගත්ත දෙයක් ඒකත් හැබැයි සංස්කාරයක් ඒකත් ඒ නිසාම අනිත්‍ය ලක්ෂණයට පාත්‍ර වෙනවා. ඒකත් නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයකට පාත් වෙනවා. ඒක කවදාවත් දිගට පවතින ස්වභාවයක් නෙමෙයි. කවදා හෝ මේ හදාගත්ත සමාධියේ නැත්තම් මේ ඇති කරගත්ත ශක්තියේ හීනත්වයේ හරහා මේ ශක්තිය හීන වීම නිසා ආයෙත් ඔන්න මේ පහළ ලෝක වලට පැමිණෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් යම්සි බ්‍රාහමණේ කොන්න භාවනාවක් වඩනවා. ධ්‍යාන භාවනාවක් වඩනවා. එයා හොඳට ගැඹුරට ඔන්න රූපාවචර ධානයක් වැඩුවා. ඉතින් එහෙම ධානයක් වඩලා එයා හිතනවා මේක තමයි උතුම්ම දේ. ඉතින් ඒ රූප ලෝකයට එයා හිතපත් කරගත්තා. හැබැයි ඒකත් සකස් කරන ලද්දා. එතන පූර්ණ නිවීමක් සම්පූර්ණ නිබ්බාණයක් එතන නැහැ. මොකද කෙලස් යට මේ කෙලස් ෂේ කර හැදීමක් ආශ්‍රයක් ෂේ කිරීමක් එතන නැහැ. මෙතන මේ කළා තියෙන්නේ తాවකාලිකව කෙලස් යටපත් කරගෙන සමාධියකින් හිත ආඩ්‍ය කරගෙන ඒ සමාධි ශක්තියෙන් හිත නතු කරගෙන හිත සංස්කරණය කරගෙන යම් කාල පරිච්ඡේදයක් පැවැත්වීමක් පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේක සංකතයි. මේක අනිත්‍යයි. මේක වෙනස් වෙනවා. මෙයාට දිගු කාලයක් මේක එක දිගට පවත්වන්න හැකියාවක් නැහැ. අනන්ත කාලයක් මේක පවත්වන්න හැකියාවක් නැහැ. තාම මෙයාගේ හිතේ ආත්ම දෘෂ්ටියක් තියෙනවා. මෙතන පුද්ගල භාවයක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසාම නැවත නැවත සංස්කරණ සිද්ධ වෙනවා. ඒ නිසාම මෙයා සසරට බැඳලා ඉන්නේ. ඒ නිසාම මෙයා සසරේ තාම අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා යම් දවසක ඒ ධ්‍යාන ශක්තිය දුර්වල වුණාම යා නැවතත් ඒ පහළ භූමි වලට පැමිණෙනවා. ආයෙත් ඔන්න දිව්‍ය ලෝකවලට, ආයෙත් මනුස්ස ලෝකෙට, ආයෙත් අපායට මේ තරත්තපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ తాවකාලිකව උනත් ධ්‍යාන භාවනාවක් වඩලා ඒ යම්කිසි බ්‍රහ්ම ලෝකයකට ගියත් එතන සදාකාලික සැනසීමක් නැහැ. සදාකාලික විමුක්තියක් නැහැ. තාමත් ඒක සංකතයක්, තාමත් ඒක සකස් කරන ලද්දක්. ඒ සකස් කිරීම අවසන් වෙච්ච ගමන් ආපස්සට එනවා. ඉතින් ඒ පත්වෙම තමයි අසඤ්ඤී තත්ත්වය ගැනත් කියන්න තියෙන්නේ. ඒ යම් හෝ තැනැත්තෙක් මේ සංඥාව පිටු දැකලා සංඥාව ගැන දේශයක් පහළ කරගෙන සංඥා නතර කරන්න උත්සාහත් වෙලා එයා අසඤ්ඤ ලෝකයකට ගියත් ඒත් ඒ තියෙන ධාන ශක්තිය අවසන් වුණාට පස්සේ ආපස්සට පැමිණෙනවා. ආපස්සට ඔන්න එක්ක දිව්‍ය ලෝකයකට, මනුෂ්‍ය ලෝකයකට, අපායකට එයා පැමිණෙනවා. සාමාන්‍යයෙන් නම් කියනවා බ්‍රහ්මයෙක් එකපාරටම අපාය යන්නේ නැහැ කියලා. කෙසේ නමුත් එයාට දිව්‍ය ලෝකයකට එන්න පුළුවන්. දිව්‍ය ලෝකෙන් පස්සේ ආයි මනුෂ්‍ය ලෝකයකට එන්න පුළුවන්. නැත්නම් එයාට ඍජුවම මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන්. හැබැයි ඉතින් මනුස්ස ලෝකයට දිව්‍ය ලෝකයට ආවට පස්සේ ඊළඟ භවයේදී අපාගත වෙනවා කියන එක එච්චර අමාරු නෑ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයෙන් ආපු පිරිසකුත් දිව්‍ය ලෝකයෙන් ආපු පිරිසකුත් මනුස්ස ලෝකයෙන් ආපු පිරිසකුත් ඉතින් මේ විදිහට අපි අතර ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් ඉතින් අපි සාම සංසාරේ. ඒ නිසා තමයි මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ පාරවල් හොඳට සුද්ධ කරලා දෙන්නේ. ඉතින් මේ తాවකාලික ලැබුම් පොළවල් වල අපි කල්ප ගණන් ගත කළත් මේකෙන් සදාකාලික සැනසීමක් ලැබෙන්නේ නැහැ. කියලා ඉතින් අපිව නිවනක් කෙරෙහි එක්තරා අන්දමකින් කුළු ගැන්වීමක්, උනන්දු කිරීමක් සිද්ධ කරන්නේ ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්තියේ තියෙන මේ මුළු චිත්‍රය දැකලා එහෙම නැතු මේ පුංචි වපසරියක් විතරක් දැකලා නෙමෙයි බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ බොහෝම පුළුල් චිත්‍රයක් ගැඹුරු චිත්‍රයක් දැකලා තමයි බුදු කෙනෙක් නිවැරදි මාර්ගයක් ඉදිරිපත් කරන්නේ ඉතින් ඊට පස්සේ අර බ්‍රාහ්මණයෝ අතරේ ඉන්න තවත් පිරිසක් තුන්වෙනි දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා. ඒ තුන්වෙනි දෘෂ්ටිය තමයි නේව සංඤී නා සංඤී කියන දෘෂ්ටිය. ඒ කියන්නේ අර මරණයෙන් පස්සේ ආත්මයපත් වෙනවා. එයාට සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. ඔන්නෙන් තවත් සූක්ෂම මට්ටමක් ගැන ඒගොල්ලෝ කතා කරනවා. එතකොට මෙන්න මේ නේව සංඥා නා සංඥායතනයක් මුල් කරගත්තා. සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති தத்துவයක් තමයි කෙනෙක්ට මරණින් මත්තේ තියෙන්නේ කියලා ඔන්න තවත් පිරිසක් කියනවා. ඉතින් එතකොට මෙහෙම කියන්න හේතුව මොකද්ද? ඒකත් බුදුරජාන් වහන්සේම පැහැදිලි කරනවා. මොකද ඇතම් කෙනෙක් කියනවා මේ සංඥාව රෝගයක් සංඥාව gaduwak සංඥාව උලක් ඉතින් එතකොට මේ සංඥාවත් එක්ක මේ වැඩේ කරන්න බෑ මොකද සංඥාව මහ ලෙඩක් සංඥාව නිසා ඔන්න හිත කිලුට වෙනවා සංඥාවන් වල හිත පැටලෙනවා ඒ නිසා මේක සංඥාව මහා කරදරයක්. හැබැයි සම්පූර්ණයෙන් අසංඥී වුණොත් එතකොට මොකක්වත් දැනෙන්නේ නැහැ. එතකොට මහා මුලාවක් තියෙන්නේ. එතකොට කියනවා අසඤ්ඤා සම්මෝහෝ. අසඤ්ඤී කියන தත්ත්වය මහාම සම්මෝහයක්. ඒතර මහා මුලාවක් තියෙන්නේ. එහෙමනම් මොකද්ද මෙතෙන්ට ලැබෙන විකල්පය? එහෙමනම් සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති தත්ත්වයක්. ඔන්න මේගොල්ලෝ පැමිණෙන නිගමනය. සංඥාව තිබිලත් බෑ සංඥාව සම්පූර්ණයෙන් නොතිබීත් බෑ සංඥාව සම්පූර්ණයෙන් තියෙන්නත් බෑ සංඥාව පූර්ණ වශයෙන් නැති කළත් බෑ එහෙමනම් ඔන්න අතරමැදි තත්වයක් මෙන්න මේගොල්ලෝ පනව ගන්නවා මේගොල්ලෝ හිතා ගන්නවා ඉතින් එහෙම තමයි මේ නේව සංඥා නාසඤ්ඤායතනයට වටිනකමක් දෙන්නේ සංඥාව තියනවා කියන එක ගත්තොත් මහා කරදරයක් හැමතිස්සෙම හිතට සංඥා එනවා ඒවා හිත පැටලෙනවා මේකේ කැමැති සංඥාවෙන්නත් පුළුවන් අකමැති සංඥාවෙන්නත් පුළුවන්. ඉතින් මේක මහා කරදරයක්. කියලා ඉතින් සංඥාව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි පූර්ව වශයෙන්ම සංඥාව දුරු කරොත් එතන මොකක්වත්ම තේරෙන්නේ නැහැ. මෙතන තියෙන මහා මෝඩකමක්, මහා මුලාවක් කියලා අන්න අසඤ්ඤී තත්වයක් ඒගොල්ලෝ බැහැර කරනවා. බැහැර කළා තමයි මේ අතරමැදි තත්වයක් හොඳයි කියලා හිතාගෙන ඔන්න නේව සංඥා නා සංඥායතනයක් ගැන ඒගොල්ලන්ගේ හිතේ කැමැත්තක් ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ සූත්‍රයේදී එතකොට තුන්වෙනි කොටස තුන්වෙනි කොටසන් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නේව සංඤී නාසඤ්ඤී අත්තානම් පඤ්ඤාපෙන්ති. තවත් ඔන්න පිරිසක් කියනවා මේ ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්මය අනාගත භවයේදී විකට පවතිනවා. හැබැයි ඒ ආත්මයට සංඥාවක් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. ඉතින් අපිට තේරෙනවා හරීම සූක්ෂමයි මේ හිත මේවා ගැන හිතන්න ගිහිල්ලා පරිකල්පනා කරන්න ගිහිල්ලා කොයිතරම්නම් එහාට මෙහාට පෙරලා පෙරලා බලපලා කොයිතරම්නම් පැටලිලා තියෙනවද ඉතින් මේ පැටලෙල්ලේ ප්‍රමාණය කෙතෙක්ද කියනවා නම් ඒබඳු තත්වයක් Tamange හිතේ දියුණු කරන්න තරම් මිනිස්සු දෘෂ්ටිගත වෙලා දෘෂ්ටිගත වෙලා ඒබඳු දෘෂ්ටියක් හිතේ පළපදියම් කරගෙන ඒ தത്വයට හිතපත් කරගෙන ඔන්න ඊළඟ භවයේ ගිහිල්ලා ඔන්න නේව සංඥා නා සංඥායතේ උපදිනවා. උපදිලා කල්පගණන් ඒවැ ජීවත් වෙනවා. බුදු කෙනෙකුටවත් පිහිට වෙන්න බෑ. දැන් මේ පින්වුතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ගමන් ඒ ධර්මයේ දේශනා කරන්න තීරණය කළාට පස්සේ අර සහම්පති මහා බ්‍රහ්මයාගේ ඇරවීමෙන් පස්සේ ඇවිල්ලා ඔන්න තීරණය කරනවා නේද ධර්මයේ දේශනා කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුලින්ම බලන්නේ මම කාටද ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මුලින්ම හිතෙන්නේ අර Tamanට ඒ බුද්ධෝත්පාදය නැත්තම් මේ බෝධි සම්භාර පුරනකොට Tamanට යම්කිසි දුරකට මාර්ගයක් පෙන්නපු ඒ ආලාර කාලාම උද්දකරාම පුත්‍රාදී ඒ පිරිස් තමයි Tamanට උන්වහන්සේට මුලින්ම සිහි වෙන්නේ. මොකද ඒ අය යම් තරමකට හිත දියුණු කරගත්ත පිරිසක්. හැබැයි අවාසනාවකට මේ දෙන්නම ඒ ආලාර කාලාල ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන ඒ දෙන්නම මිය ගිහිල්ලා අර අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදිලා. බුදුරජාණන් වහන්සේටවත් බැහැ ඒ අයට පිට වෙන්න. මොකද අරූපී. බණක් අහන්න කනක් නැහැ. ඒ වගේම බණක් කියවන්න ඇස් දෙකක් නැහැ. ඒ නිසා අරූපී බ්‍රහ්ම ලෝකයක ඉපදලා තියෙන ඒ නිසා ඒ අයත් එක්ක යම්කිසි sannivedanayak කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා බුදු කෙනෙකුටවත් පිළිහිට වෙන්න බැරි බොහොම ප්‍රපාතයකට ඇද වැටීමක් වගේ දෙයක් තමයි මේ හරහා සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඉතින් අවාසනාවකට අපේ මේ හිතේ තියෙන ඒ දෘෂ්ටිගත වීම හරිම භයානකයි. ඒ දෘෂ්ටිගත වීම වලින් මේ හිත නිදහස් කර ගනිමින් තවත් පැත්තකින් මේ බුදුබණ කෙරෙහි යම් අවධානයක් යොමු කරමින් සත්පුරුෂ ඇසුරක් ලැබමින් යන බොහොම සැලකිලිමත් මාර්ගයක් පරිස්සම් මාර්ගයක් තමයි ඉතින් අපිට තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිත් යම් යම් බොරු අලවල් වල වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකයි එකකකින් මේ සූත්‍ර දේශනාවන් කෙරෙහි ටිකක් ගැඹුරින් අවධානය යොමු කරද්දී අපිට තේරුම් ගන්න තියෙන්නේ අපේ හිත් උනත් යම් යම් තැන්වලදී ඇලෙනවද මේ වගේ දේවල් වලට? යම් යම් දේවල් ගැන තර්ක ඉදිරිපත් කරනවද? මේවා ගැන ඕනවට වඩා කල්පනා කරනවද? අනිත්‍යයත් එක්ක තර්ක කරන්න යනවද මේවා සම්බන්ධයෙන් කියලා ඉතින් අපි පොඩ්ඩක් හැදකිරීමක් තියෙයි. අපි ඕන්ට වඩා මේවා ගැන අනිත් ඈත් එක තර්ක කරන්න විග්‍රහ කරන ආරවුල් නැති කරගන්න යනවනම් ඒ කියන්නේ එකwidehatකින් බැලුවාම අපි කාලය අපතේ හැරීමක් සිද්ධ කරන්නේ මේ වෙනකොටත් අපේ හිතේ යම්කිසි බණක් භාවනාවක් දියුණු වීම නිසා සතියක් සමාධියක් දියුණු වීම නිසා යම් ප්‍රඥාවක් දියුණු වෙලා තියෙනවා නම් එහෙමනම් අපි උත්සාහවන්ත වෙන්න තියෙන්නේ කුමක්ද මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය බුදුරජාන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨියේ ප්‍රභේද මොනවාද කියලා අර ඒ භාගතුන් වහන්සේගේ දහම තුලින්ම අපේ මේ හිතේ යම්කිසි පැන නැගුණු යම්කිසි සැකසංකා දුරු කරගන්න තමයි එහෙමනම් උත්සාහවත් වෙන්න අවශ්‍ය. ඉතින් මේ සූත්‍රයේදී ඇත්තටම බුදුරජාන් වහන්සේ ඒ පරවාදයන් අනුන්ගේ විවිධාකාර දෘෂ්ටි බැහැර කරන සයක් තමයි පේන්න තියෙන්නේ. මොකද ඉතින් අද වුණත් විවිධාකාර අන්‍ය ලබ්ධකයෙන් අතර අන්‍ය ආගමිකයෙන් අතර මේ වගේ විවිධාකාර දෘෂ්ටි තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුන් සරණ ගිය පිරිසක් වශයෙන් බුදුහාමුදුරුවෝ ඉතින් අපිට උගන්වනවා කොහොමද මේ පට බේරගන්නේ කියලා. කොහොමද මේ අනිත්‍යය යන වැරදි මාර්ග වලින් අපි බේරෙන්නේ කියලා. අපි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. ඉතින් එතකොට අර නේව සංඤී නාසඤ්ඤී කියන தත්වය ගැන තුන්වෙනි ඒ දෘෂ්ටිය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ එතනක් තව තව පිරිස් තර්ක කරනවා. ඉතින් ආත්මයක් තියෙනවා මරණින් පස්සේ ඒක ඇවිල්ලා සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක්. හැබැයි ඒකට රූපයක් තියෙන්න පුළුවන් කියලා ඔන්න තව පිරිසක් කියනවා. තවත් පිරිසක් කියනවා බෑ ඒකට රූපයක් තියෙන්න බෑ ඒක ඇවිල්ලා අරූපී කියලා ඔන්න තවත් පිරිසක් තර්ක කරනවා. තවත් පිරිසක් කියනවා ඒක රූපීත් වෙනවා අරූපීත් වෙනවා කියලා ඔන්න දෙකම තියෙනවා කියලා තවත් පිරිසක් තර්ක කරනවා. තවත් පිරිසක් කියනවා ඒක රූපීත් වෙන්නේ නැහැ අරූපීත් වෙන්නේ නැහැ කියලා ඔන්න තවත් පිරිසක් තර්ක කරනවා. ඉතින් මේ විදිහට මේ සෑහෙන පිරිසක් මේ රූපී අරූපී తত্ত্বය ගැන මතවාද ඉදිරිපත් කරමින් මෙන්න මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති ඊළඟ භවයක් ගැන ඒගොල්ලෝ තර්ක කරනවා. ඉතින් මේ බඳු තර්කවල මේ බඳු දෘෂ්ටි මතවාදවල පැටලිච්ච පිරිස් ඉතින් එදා ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් මේ වගේ මට්ටම් වලදී යම්ස කෙනෙක් අහලා දැකලා කියලා නැත්නම් දැනিলা හිතලා ඒ සාමාන්‍ය ditta sutta mutta විඤ්ඤාත කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන මේ ගොරෝසු මට්ටමේ ඉන්ද්‍රිය පරිහරණයක් ගැන කතා කරොත් එහෙම ඒක මේ වගේ මේ කතා කරන தத்துவයකට හරිම බරයි. ඒක මේ කතා කරන්නේ අතිශය සූක්ෂම මට්ටම මේ සාමාන්‍ය අපි ගත යුතු කරන මේ ඇස් ඇස් කන්නාසාදී ඉඳුරන්ගෙන් ඒ අපි කරන සාමාන්‍ය ඉන්ද්‍රිය පරිහරණය ගත්තොත් මේ කතා කරන සූක්ෂම දෘෂ්ටිත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ වගේමයි සංස්කරණයක් නොකර හිතේ සංස්කරණයක් නොකර මෙබඳු සත්‍යයක් ලබන්නත් බෑ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන මෙතනක් තියෙන සංස්කතයක්. මෙතනක් තියෙන සකස් කරපු ස්වභාවයක්. මෙතනක් තියෙන්නේ හිත තත්වගත කිරීමක්. මෙතනක් තියෙන්නේ යම් යම් සමාධි වලට සමවැදිලා සමාධියේ හිත රඳවලා සමාධියේම හිත පුරුදු කළා සමාධිගත කළා සමාධියේම හිත තත්වගත කිරීමක්. මේකත් ඇවිල්ලා සංකතයක්. මේකත් ඇවිල්ලා සකස් කිරීමක්. මේ தત્ත්වය උනත් සදාකාලික නැහැ. මේ தત્ත්වයේ තාම කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, සත්වයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් මෙතන තියෙන්නේ. මඤ්ඤණාවක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේ తত্ত্বය කොයිතරම් සූක්ෂම වුණත් මේ తත්වේදී කතරම් කල්ප ගාණක් මේ තැනැත්තා ගත කළත් ඒ தത്വයේ තියෙන ඒ සංකත ස්වභාවය නිසා ඒකේ තියෙන ඒ සකස් කළ ස්වභාවය නිසා යම් කාල පරිච්ඡේදයකදී නැවතත් ඒ ශක්තිය වැය වුණාට පස්සේ හීන වුණාට පස්සේ ආයිත් අර පහළ තලයකට යාට පැමිණෙන්න සිද්ධ වෙනවා. එක්කෝ පහළ තියෙන බ්‍රහ්ම තලයකට එහෙම නැත්නම් පහළ තියෙන දිව්‍ය ලෝකයකට මනුස්ස ලෝකයකට මේ තැනත්තට ආපස්සට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉබඳු తాවකාලික ආත්ම භාවයක් ලැබීමෙන් ලබන ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒක නිකන් తాවකාලිකව කෙනෙක් තමන්ගේ හිත තත්වගත කිරීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. නිවැරදිව තමන් තුළ කෙලෙස් අයින් කිරීමක්, කෙලෙස් දුරුවන් කිරීමක්, ආශ්‍රවයන් ශේ කිරීමක් මේ தත්වය තුළදී සිද්ධ වෙලා නැහැ. ඒ වෙනුවට తాවකාලිකව සමාධි ශක්තියකින් හිත තත්වගත කළා කෙලෙස් යටපත් කිරීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අනතුරු අඟවනවා උදාහරණයක් වශයෙන් සල්ලේක සූත්‍රයේදී. සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ප්‍රථම අධ්‍යානය තියෙනවා. ဒုတိ ය අධ්‍යානය තියෙනවා. තෘතීය අධ්‍යානය තියෙනවා. චතුර්ථ අධ්‍යානය තියෙනවා. මේවා හරිම සුවදායකයි. මෙතන ditta ධම්ම සුඛයක් තියෙනවා. මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සැපයක් තියෙනවා. කවුරු හරි හිතනවා නම් මම මේ සැපය විඳිමින් ඉන්න කාලයේදී මගේ හිතේ කෙලෙස් ඡය වෙලා යනවා ආශ්‍රවයන් ඡය වෙලා යනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒ තනත්තා නිවැරදිව කාරණේ තේරුම් අරගෙන නැහැ. මහණෙනි මේ ධානවල මේ රූපාවචර ධානවල ditta ධම්ම සුඛයක් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සුවයක් සැපයක් ශාන්තියක් තියෙන බව ඇත්ත. නමුත් කෙලෙස් ඡය කිරීමක් ආශ්‍රවයන් ඡය කිරීමක් කෙලෙස් ලියා හැරීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ කියලා මම දේශනා කරනවා. ඔන්න අපිට අනතුරු අඟවනවා. ඊට පස්සේ දේශනා කරනවා මේ ආකාසමංචායතනේ තියෙනවා විඥානංචායතනේ තියෙනවා අකින්චඤ්ඤායතනේ තියෙනවා නේව සංඥානා සංඥායතනේ තියෙනවා. ඒ කියන්නේ මේ අරූප ධානය. මේවත් ඇතම් කෙනෙක් පරිහරණය කරනවා ඒවැන් ලොකු සෝයක් ලබනවා ලොකු ආස්වාදයක් ලබනවා ඉතින් කවුරු හෝ කියනවා නම් මේ தত্ত্বය තුලදී මගේ කෙලෙස් දුරු වෙනවා ආශ්‍රවයන් ඡය වෙනවා කියලා ඒකත් මම ප්‍රතික්ෂේප කරනවා. මෙතනත් සිද්ධ වෙන්නේ తాවකාලික සෝයක් ලැබීමක් පමණයි. මෙලෝ වශයෙන් යම්කිසි මේ සෝයක් තියෙනවා. නමුත් ආශ්‍රවයන් ඡය කිරීමක් කෙලෙස් කපා හැරීමක් කෙලෙස් ගියා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියලා බුදුරජාන් වහන්සේ මේ සියලුම ඒ සමතයෙන් අපි ලබන හිත තත්වගත කිරීමෙන් ලබන ඒ ගැඹුරු සමාධිය වල පවා තියෙන දුර්වලකම් දුර්වලකම පෙන්ලා දෙනවා. ඒවැය පවා තියෙන ඒ නිෂ්පලත්වය එකතකින් අපිට පෙන්ලා දෙනවා. ඉතින් ඒ වෙනුවට නිතරම අගය කරන්නේ අන්නාන සංඛාර සමතයක්. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක්. පුළුවන් ද අපිට මේ සංඛාර සමතයක් දක්වා සියලු සංස්කාරයන් සමනය කිරීමක් දක්වා සකස් කිරීම වලින් තොර වූ තත්වයන් දක්වා අපි හිත දියුණු කරන්න. මේ සියලු සංස්කාරයන්ගෙන් නිස්සරණයක් ලබන්න පුළුවන්ද? කියලා අන්න ඒ නිස්සරණාධ්‍යාශය සියලු සංස්කාරයන්ගේ සමනය සංඛාර රූප සමය කෙරෙහි අපි උනන්දු කරනවා. ඇතරම් පින්වත්නි සබ්බ සංඛාර සමතෝ සබ්බූපදිස් පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ මේ සියලුම වචනය කියන්නේ නිවනට. ඒ නිසා බුදුරජාන් වහන්සේ නිවන කෙරෙහි අපිව යොමු කිරීමක් අපිට මේ මාර්ගය කියා දීමක් පැහැදිලි කර දීමක් මේ අනේකුත් බොහෝම සූක්ෂම දෘෂ්ටි වලින් අපිව නිදහස් කළා ඒ දෘෂ්ටිංගේ තියෙන ලාමක ස්වභාවය ඒ දෘෂ්ටිංගේ තියෙන හානිකර ස්වභාවය ඒ දෘෂ්ටිංගේ තියෙන తాවකාලික ස්වභාවය ඒවැය තියෙන තත්වගත වීම ඒවැය තියෙන සංස්කරණය අපිට හෙලි කළා දීලා. එහෙමනම් අපි ඔය සංස්කරණයන්ගේ තොරවීමක්, සංස්කරණ නතර කිරීමක්, සංස්කරණයන්ගේ උපසමයක්, සියලු සංස්කාර සමනය කිරීමක් දක්වා එහෙමනම් අපිව අරගෙන යනවා. ඒ නිසා අපි බුදුන් සරණ ගිය පිරිසක් වශයෙන් ඒ අපේ හිත තත්වගත කිරීම වෙනුවට සමාධියක් අපි අසුර කරන්න පුළුවන් වෙයි. අපේ හිතෙත් යම් යම් සමාධි පහළ වෙයි. නමුත් ඒ සමාධි පරිහරණය කරන්නේ ප්‍රයෝජනෙ සලකලා. එහෙම නැතු ඒ සමාධියට ඇලිලා ඒ සමාධිය මේ දහමේ තියෙන උත්කෘෂ්ඨ උත්කෘෂ්ඨම මට්ටමේ කියලා හිතාගෙන එහෙම නෙමෙයි. මේ සමාධිය පාවිච්චි කරනවා <clears throat> තව තව මේ හිත කෙලසුන් මුදවා ගැනීමට කරන උපකාරයක් වශයෙන්. මේ හිත පැහැදිලිව තියෙනවා නම් එතකොට තමයි අන්න අපිට මේ හිතේ නැවත නැවත පහළ වෙන යම් යම් උපාදාන කිරීම කෙලෙසුන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එපමණකට පමණක් මේ හිතේ සමාධිය සීමා කරගන්නවා. එහෙම නැතුව සදාකාලික ලැබුම්පලක් වශයෙන් මේ සමාධි පරිහරණය කරන්න යන්නේ නැහැ. සමාධියක් පරිහරණය කරන ප්‍රයෝජනේ සලකලා. ඉතින් ඒ වගේමයි දෘෂ්ටිගත වීම පැත්තෙන් කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන කතා කරද්දී ඒ බුදුරජාන් වහන්සේ පෙන්වන නිවැරදි මාර්ගයේ උනත් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව සත්‍යයේ උනත් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව දෘෂ්ටිගත වෙන්නේ නැතුව තමන් උසස්ය අනුන් පහත්ය තමන්ගේම දර්ශනය තමන්ගේම දැක්ම නිවැරදිය අනිත්‍යවල දර්ශය දර්ශනයන් හිස්ය කියලා ඒ අත්ුක්කංශන පරවම්බන වලට යන්නේ නැතුව තමන් උසස් කළා අනුන්ව පහත් කළා ඒ දරණ දෘෂ්ටි වලට යන්නේ නැතුව බොහොම සියුම්ව මේක නිකන් අර ඉගොඩ වීම සඳහා පහුරක් පාවිච්චි කරනවා වගේ බොහොම සියුම්ම තමයි මේ තමන් වහන්සේගේ ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට පවා බුදුරජාන් වහන්සේ කියනවා මේක පරාමර්ශණය කරන්න එපා. මේ මන් දේශනා කරන දහම පවා මේ නිබ්බාන මාර්ගය පවා ආරෂ්ඨාංග මාර්ගය පවා මේකයිලා පහුරක්. මේකයිලා ඊතර වීම පිණිසයි. මේකවත් දැඩිව ග්‍රහණය කිරීම පිණිස නොමේ. කරතබාගෙන යාම පිණිස නෙමෙයි කියලා බුදුරජාන් වහන්සේ පුදුමාකාර ධර්මයක් අපිට දේශනා කරනවා. ඉතින් ඒකතකින් මේ ධහමේ තියෙන ගැඹීරත්වය ඒ බුදුරජාන් වහන්සේ කොතනද ඉන්නේ කියන කාරණය ඒකතකින් මේ වගේ සූත්‍ර හරහා ටිකක් හෙලි වෙනවා අපිට. නැත්තම් අපිත් හිතනවා මේ බුදුරජාන් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් කියලා. හැබැයි බුදුරජාන් වහන්සේ අර සියලුම විවිධාකාර ඒ සියුම් සියුම් දෘෂ්ටීන් දැකලා ඒවැය තියෙන හානිකර తත්වයේ තේරුම් අරගෙන ඒවා සියල්ල බැහැර කළා. මේ තමන් වහන්සේ පෙන්න දහමත් ඊතර වීම පිණිස පමණක් භාවිතා කරන්නය ඒකවත් දැඩිව පරාමර්ශණය කරන්න යන්න එපාය කියලා අන්න දේශනා කරනවා. මේ තමන් වහන්සේගේ දහම පවා දැඩිව පරාමර්ශණය කරන්න එපාය මේකෙන් ප්‍රයෝජනය සලකලා මේකත් පාවිච්චි කරන්නයි කියලා කියපු කිසිම ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මේ භාගතුන් වහන්සේ හැර මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඒ නිසා පින්වත්නි අපි මේ භාගතුන් වහන්සේගේ සරණ ගිය පිරිසක් වශයෙන් උන්වහන්සේ ඉස්සරහාට තියාගෙන උන්වහන්සේව අනුගමනය කරමින් භාගතුන් වහන්සේ දන්නේ මම නම් දන්නේ නැහැ කියලා නිහතමානී වෙමින් අපි මේ ගමන යන්න උත්සාහන්ත වෙමු. ඒ නිසා මේ සූත්‍රයේදී ඒ ඒබඳු දෘෂ්ටීන් තවත් කීපයක් විස්තර කරන්න තියෙනවා.